හැමදාමත් වගේ සුපුරුදු පරිදි සන්ධ්‍යා භාගයේ මේ පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් ඒ වගේම බොහෝම ගෞරවය උපදවාගෙන මේ වෙලාවට සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සෝදානම් වෙන බව අපි හොඳට දන්න කාරණයක්. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස දන්නවා මජ්ක්‍ධිම නිකාය ආශ්‍රය කරගෙන පවත්වාගෙන යනු ලබන සූත්‍ර දේශනා මාලාවේ බොහෝ සූත්‍ර දේශනා ප්‍රමාණයක් මේ වෙනකොට මේ පින්වත් පිරිස ශ්‍රවණය කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් අපිට තව සූත්‍ර දේශනා බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ශ්‍රවණය කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනා. පළමුවෙන්ම මේ පින්වත් පිරිසට අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච එක බලාපොරොත්තුවක් ඒ වගේම එක අදිෂ්ඨානයක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට මාර දිව්‍ය පුත්‍රයා අවස්ථා කිහිපයකදීම ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ ලෝකයේ අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළා සම්මා සම්බුද්ධත්වයට ඔබ වහන්සේපත් වුණා දැන් ඔබ වහන්සේට නැවත කරන්න දෙයක් නැහැ අවබෝධ කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ දැන් පරිණිරවාණයටපත් වෙන්න. ඔබ වහන්සේ දැන් පිරිණුවන් පානවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඒ ආරාධනා කරපු වෙලාවන් වල බුදුරජාණන් වහන්සේ මාර දිවි පුත්‍රයාට කරේ කියා සිටපු දෙයක් තිබ්බා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරය මාගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මෙන්න මේ සිව්වණක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රොත ඒ වගේම තමයි පරමත ධර්මානුකූලව විසඳන ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් බවට පත් වෙනකන් තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ තරේ දේශනා කළා ප්‍රකාශ කළා. ඒ නිසා මාරය ඔබගේ ওই උත්සාහයෙන් කම් නැත කිව්වා. මොකද මාරයා බය වුණා තවත් බොහෝ පිරිසක් නික්ලේශී වෙයි කියලා. මායාගේ විශේෂපතය ඉක්මවා යයි කියලා. මොකද තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ අපාය නිරය ලෝකයන් හිස් වෙනවයි කියනවා. බොහෝ ප්‍රමාණයක් සසර දුක් කෙලවර කරනවයි කියනවා. මායාගේ විශේෂපතය ඉක්මවා යනවයි කියනවා. ඒ නිසා මායා කැමති මේ සත්ව ප්‍රජාවම තමන්ගේ විශේෂ යටතේ ඉන්නවා නම්. නමුත් තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ ඊට තියෙන ලොකුම බාධාව. තථාගතයන් වහන්සේ නමක් කලින් පරිණිරවාණයටපත් වෙනවා නම් බොහෝ දෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව වැහෙනවා. ඒ නිසා තමයි මාර්යා මේ අවස්ථාව ආරාධනා කළේ. ඒ අවස්ථාවටපත් වෙන්න ආරාධනා කළේ. එතකොට අපිට තේරෙන දෙයක් තමයි සාර අසංකේ කල්පලක්ෂයකටත් වැඩි කාලයක් අප්‍රමාණ දුක් විඳලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ මේ ලෝක සත්‍යයට හිතානුකම්පාවෙන් දේශනා කරලා එකම එක අහිංසක ප්‍රාර්ථනාවක් විතරයි බලාපොරොත්තුවක් විතරයි භාග්‍යවතුන් වහන්සේට තිබුණේ. ඒ එකම එක අහිංසක ප්‍රාර්ථනා වෙන මොකක්වත් නෙවෙයි. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත ලෝකයේ සත්‍යයන්ගේ ස්වභාවය තමයි යම්කිසි කෙනෙකුට උපකාරයක් කළොත් හිනාවක් හරි බලාපොරොත්තු වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ තුල තිබුණේ ඒ වගේ ලාමක ප්‍රාර්ථනාවක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ තුල තිබිච්ච ප්‍රාර්ථනාව තමයි මම බොහෝ දුකසේ අවබෝධ කරගත්ත මේ ධර්මය යම්කිසි කෙනෙක් අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නවා නම් ආන් ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ තුල තිබිච්ච ප්‍රාර්ථනාව. එතකොට එතනින් පේනවා උන්වහන්සේ සඳහන් කළා මාගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ධර්මයේ ඉගෙනගෙන බහුශෘත විනයදර ධර්මානුධර්ම ප්‍රතිපන්න ඒ වගේම පරමත ධර්මානුකූලව විසඳන ව්‍යක්ත පිරිසක් බවට පත් වෙනකන් භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ පින්වත් පිරිස හොඳට කල්පනා කරන්නට ඕන මේ ජයමග රූපවාහිනී නාලිකාව තුළින් අපි ගන්න ප්‍රයත්නයත් ස්වාමින් වහන්සේලා හැටියට අපි දරන උත්සාහයත් මේ සූත්‍ර දේශනා පිළිවෙලට ස්වාමින් වහන්සේලා පවත්වාගෙන යනු ලබන්නේ එකක් බෞද්ධයෝ හැටියට අපි මේ සූත්‍ර දේශනා හොඳට ඉගෙන ගන්න ඕන. ඒක තමයි බහුශ්‍රృతභාවය කියලා කියන්නේ. ධර්මය අවබෝධ කරගන්න බහුශ්‍රృతභාවය අවශ්‍ය දෙයක්. බහුශ්‍රృతභාවය විතරක් තිබිලා මදි. අපි ඇති කරගත්තේ බහුශ්‍රృతභාවයත් එක්ක සමහර හීනාදී අදහස් තියෙන. ඒ වගේම තමයි මිත්‍යාවට බර වෙලා ඉන්නේ නැත්නම් පුළුවන් නම් කල්යාණ මිත්‍රයෙක් හැටියට කල්යාණ සහායකයෙක් හැටියට අපි ඉගෙනගත්ත ධර්මය ඒ සත්‍යයෙන් සත්‍යය ගලපා වටහා දෙන්න උත්සාහවත් වෙන්න ඕන. හැබැයි මේ හැම දෙයකටමත් වඩා වටින්නේ තමන් ඉගෙනගත්ත ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ තරමට. ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් බවට පත් වෙනකන් පරිණිරවාණයටපත් වෙන්නේ නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මේ ඉගෙන ගන්න ධර්මයට අනුව ජීවිතේ සකස් කරගන්නත් ඕන. අන්න ඒක බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච එක ප්‍රාර්ථනාවක්. එහෙනම් ඒ අදහස මේ පින්නතොන් නැති කරගන්න ඕන මේ සූත්‍ර දේශනා මාලාව පුරාවටම. ඉතින් එය ධර්මවාදයක් විදිහට මේ පින්නතොන්ට සිහිපත් කරමින් අද අපිට සාකච්ඡා කරන්නට තියෙන මාර්තුකාවට අවතීර්ණය වුණොත් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජ වග්ගයට අයිති බාහිතික සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව විවරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ වාසය කරන කාලෙක ආනන්ද ස්වාමින් වහන්සේ පින්ඩපාත චාරිකාවේ වැඩම කරලා දහවල් විවේකයේ සඳහා මිගාර මාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයට වැඩම කරමින් ඉන්න අතරතුර පසේ නදී කොසල් රජතුමා යම් කටයුත්තකට සැවැත් නුවරින් පිට වෙනවා හස්තියෙක් පිට නැගලා ඒ හස්තියා පිට නැගලා යනකොට කොසල් රජතුමා දකිනවා ඈත තියාම ආනන්ද ස්වාමින් වහන්සේ වඩිනවා කොසල් රජතුමා බොහෝම කැමති අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් එක්කත් ධර්ම සාකච්ඡාවේ යෙදෙන්න. එතකොට කොසල් රජතුමාට අදහසක් එනවා ආනන්ද ස්වාමින් වහන්සේට විශේෂ කටයුත්තක් නැත්නම් කෙටි වේලාවක් නතර වෙලා ධර්ම සාකච්ඡාවේ දෙන්න ඕන කියලා හිතාගෙන සිරිවඩන කියන ඇමතිතුමා කැඳවලා කියනවා යහළු සිරිවඩන අර ඈත යන ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ වචනෙන් වන්දනා කරන්න කියනවා. මගේ වචනෙන් වන්දනා කරලා උන්වහන්සේට කියන්න කියනවා ස්වාමීනි ඔබ වහන්සේට විශේෂ කටයුත්තක් නැත්තම් මද වේලාවක් නතර වෙලා ධර්ම සාකච්ඡාවේ යෙදෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ආරාධනාවක් කරන්න කියලා කුසල රජතුමා අන කරනවා. එතකොට මේ සිරිවඩන ඇමතිතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කොසල් රජතුමාගේ වචනෙන් වන්දනා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ කොසල් මහරජතුමා වන්දනා කරනවා. ස්වාමීනි කොසල් මහරජතුමා ඔබ වහන්සේ සමග විශේෂ කටයුත්තක් නැත්නම් ධර්ම සාකච්ඡාවේ දෙන්න කැමැති. එතකොට නිශ්ශබ්ද භාවයෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිගන්නවා. පස්සේ ඒ කාරණිය සිරිවඩන ඇමතිතුමා කොසල් රජතුමාට සැලකලායින් පස්සේ කොසල් රජතුමා හස්තියාගේ පිටෙන් බැහැලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සමග ධර්ම කතාවේ යෙදෙන්න අචිරවතී ගංතරට වැඩම කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ ගම් යුරේ ඉඳලා ධර්ම සාකච්ඡාව කරන්න තියෙනවා නම් බොහොම හොඳයි කියලා ආරාධනා කළා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ ඒ නුදුරේ තිබුණු අචිරවතී ගංගා පෙරට වැඩම කරනවා. කොසල් රජතුමා නැවත හස්තියා පිට නැගලා එතනට සැපත් වෙනවා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ අචිරවතී ගංතර තිබිච්ච ගහක් යට ආසනයක වැඩ ඉන්නවා දැකලා කොසල් රජතුමාත් පළසක් එලලා ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙනවා. වාඩි වෙලා පසේ නදී කොසල් රජතුමා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි ස්වාමීනි නුවණ ඇති මහාන බමුණන් විසින් දොස් කීමට සුදුසු මෙය සුදුසු නෑ මෙය බොහොම වැරදි සහගතයි කියලා පනවන යම් කායික පැවැත්මක් භාග්‍යවතුන් වහන්සේ තුල ඇද්ද කියලා විමසනවා. මොකක්ද අහන ප්‍රශ්නය? මේ ලෝකයේ ඥානවන්තයයි ප්‍රඥාවන්තයයි ඒ වගේම මොහුකුරා ගිය ඇති නුවණින් යුක්ත කෙනෙක් පණ්ඩිතයයි සම්මත කෙනෙක් මෙය වැරදි සහගතයි මේ ක්‍රියාව පහත් ක්‍රියාවක් යයි සම්මත කරනවා නම් එවැනි ක්‍රියාවන් භාග්‍යවතුන් වහන්සේ තුල තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ වැරදි සහගත ක්‍රියාවන් භාග්‍යතුන් වහන්සේ තුල තියෙනවද කියලා අහනවා. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ උත්තර දෙනවා රජතුමනි මේ ලෝකයේ පඬිතයයි සම්මත ඥානවන්තයයි සම්මත මහණ බමුණන් විසින් කියන වැරදියයි සම්මත කරන ඒ කායික ක්‍රියා භාග්‍යතුන් වහන්සේ ළඟ නැහැ කියනවා. එවැනි කායික ක්‍රියාවන් භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන්නේ නැහැයි කියනවා. ඊට පස්සේ මේ කොසල් රජතුමා නැවත අහනවා ස්වාමීනි ඒ වගේම මේ ලෝකයේ පඬිතයයි සම්මත ඒ වගේම ඥානවන්ත ඒ නුවණ මොහුකුරාගිය මහන බමුණන් විසින් මෙය වැරදි සහගතයි කියලා සම්මත කරන වාක් කර්ම භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරනවාද එවැනි වාක් කර්ම භාග්‍යතුන් වහන්සේට තියෙනවාද කියලා අහනවා. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට අපි මේ කාරණේ විස්තර කර ගන්නවා නම් මේ ලෝකේ සත්පුරුෂයන් විසින් ඥානවන්තයින් විසින් මෙවැනි ක්‍රියා කළොත් වැරදි කියලා සම්මත කරන වැරදි ක්‍රියාවන් තියෙනවා නම් එවැනි වැරදි ක්‍රියා භාග්‍යතුන් වහන්සේ තුල තියෙනවාද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන එහෙම ක්‍රියා භාග්‍යතුන් වහන්සේ ළඟ නැහැ. ඒ වගේම එවැනිම පඬිත ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් විසින් මෙවැනි වචන කතා කරන එක වැරදි සහගතයි කියලා කියනවා නම් එවැනි වචන භාග්‍යතුන් වහන්සේ කතා කරනවාද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි එවැනි වචන භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තව ප්‍රශ්නයක් අහනවා මේ ලෝකයේ පණ්ඩිතයයි සම්මත ඥානවන්ත මහාන බමුණන් විසින් මෙවැනි මානසිකාරයන් වැරදි සහගතයි කියලා සම්මත කරන ඒ වැරදි මනෝකර්ම තථාගතයන් වහන්සේ පරිහරණය කරනවාද එවැනි මනෝ සමාචාරයක් භාග්‍යතුන් වහන්සේට තියනවාද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පඬිතයයි සම්මත මහාන බමුණන් විසින් සම්මත කරන ඒ මනෝ සමාචාර භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කොසල් රජතුමා ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ස්වාමීනි මේ ලෝකේ අදක්ෂ නුවණ නැති අව්‍යක්ත නුවණින් හීන වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ ලෝකයේ නුවණින් අඩු අඥාන අව්‍යක්ත කෙනෙක් කෙනෙකුගේ ಗುಣ ප්‍රකාශ කරනවා නම් ඒ වගේම කෙනෙකුගේ අගුණත් ප්‍රකාශ කරනවා නම් ඒ දේවල් මම පිළිගන්න සූදානම් නැහැ කියනවා. එතකොට අන්න කොසල් රජතුමා ගැන අපිට බොහෝම විමසිය යුතු දෙයක් මතුවෙනවා. කොසල් රජතුමා මෙතනදී කියනවා ස්වාමීනි මම ඔය හැම කෙනෙක්ම ඇවිත් කියන අනිත් අයගේ ಗುಣ ප්‍රකාශ කරනකොට ඒ අය කිව්ව පමණින් එයාලගේ ಗುಣ විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි තවත් කෙනෙක්ගේ අගුණ කිව්ව පමණින් ඒ දේවල් අගුණ හැටියට පිළිගන්නේ නැහැ කියනවා. විශේෂයෙන්ම කෙනෙක් අව්‍යක්ත නම් අවිනීත නම් ඒ වගේම ඥාණයෙන් අඩු නම් ඒ වගේ කෙනෙකුට කෙනෙක්ගේ ගුණයක්ම අගුණයක් විදිහට දකින්න පුළුවන්. කෙනෙක්ගේ අගුණයක්ම ගුණයක් හැටියට දකින්න පුළුවන්. අන්න ඒක බොහොම වැදගත් දෙයක්. අපි වුණත් කල්පනා කරන්න ඕන මේ ලෝකේ සමහර අයගේ ගුණවන්තකම් ඒ වගේම සමහර අයගේ තියෙන වැරදි විනිශ්චය කරනකොට ඒ අයගේ ඒ වැරදි විනිශ්චය කරන්න තරම් අපිට තියෙන ඥානවන්ත භාවය. සමහර විට අපි ඒ අයගේ ඒ ගුණවන්තකම් ඒ වගේ මේ අයගේ තියෙන වැරදි අඩුපාඩු බලන්නේ එක්තරා යම් කිසි විදිහක වැරදි දෘෂ්ටියකින් නම් ඒක අපිට තියෙන වැරදීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී කොසල් රජතුමා කියනවා කෙනෙක්ගේ ගුණයක් හෝ අගුණයක් විනිශ්චය කරනකොට ඒ ගුණය හෝ එහෙම නැත්නම් ඒ අඩුපාඩුව දකින කෙනා වික්තද විනීතද විශාරදද එහෙම නැත්නම් එයා නුවණින් මොහුකුරා ගිය කෙනෙක්ද එයා ඥානවන්ත කෙනෙක්ද අන්න ඒ ඥානවන්ත කෙනෙක් නුවණින් නුවණ මොහුකුරා ගියපු කෙනෙක් කියන ගුණවන්තකමක් හෝ අඩුපාඩුවක් තමයි පිළිගන්නේ කියලා කියනවා බාරගන්නේ කියලා කියනවා එහෙම නැතුව ආවට ගියාට කියන කෙනෙක් කියන දෙයක් බාරගන්න පිළිගන්න සූදානම් නැහැ කියලා කියනවා. එතකොට ඒක බොහොම වැදගත් දෙයක්. අපි වුණත් සමහර මේ ලෝකේ සමහර පුද්ගලයන් ගැන තීරණයකට එනකොට අපි වුණත් ඒක හොඳට කල්පනා කරන්න ඕන අපිට කවුරු හරි කෙනෙක් කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ගුණයක් හොඳ දෙයක් කියනකොට ඒක එක එල්ලේම පිළිගන්නේ නැතුව මේ කෙනා මේ කෙනාගේ ගුණයන් කොහොම විනිශ්චය කරලාද මේ කියන්නේ? මෙයා ඥානවන්තද? මෙයා ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා විමසලා ඕන අපි බාර ගන්න. ඉතින් ඒක බොහොම හොඳ ගුණයක් ලෞකික ලෝකෝත්තර උභයාර්ථයටම වැදගත් දෙයක්. ඉතින් ඒ කාරණය කොසල් රජතුමා සඳහන් කරලා නැවත කොසල් රජතුමා ආනන්ද ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි ස්වාමීනි ආනන්දේනි නුවණැති මහන බමුණන් විසින් නිග්‍රහ කළ යුතු කාය සමාචාරයක් ඇත්නම් ඒ කාය සමාචාරය කුමක්ද? දැන් පළවෙනියටම ඇහුවේ මේ ලෝකේ නුවණැති ඒ වගේම ප්‍රඥාව මොහුකුරා ගිය යම් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් විසින් මෙය වැරදියයි නිග්‍රහ කරලා දේශනා කරන යම් කාය සමාචාරයක් ඇත්නම් ඒ කාය සමාචාරයේ භාග්‍යතුන් වහන්සේට තියෙනවාද ඒ වගේම වැරදියයි සම්මත කරන වාක් සමාචාරයක් තියෙනවා නම් ඒ වාක් සමාචාරයේ භාග්‍යතුන් වහන්සේට තියෙනවාද වැරදියයි සම්මත මනෝ සමාචාරයක් තියෙනවා නම් ඒ මනෝ සමාචාරයේ භාග්‍යතුන් වහන්සේට තියෙනවාද එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරනවා එවැනි කිසිම වැරදි සාගත කාය සමාචාරයක් වාක් සමාචාරයක් මනෝ සමාචාරයක් භාග්‍යතුන් වහන්සේට නැහැ. මොකද ඒ කාරණියත් අපි මේ මෙතනින් පැහැදිලි කරගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගේ තුල කිසිම වැරදි සාගත කාය වාක් මනෝ සමාචාරයක් හටගන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ දා බෝධිද්‍රම මූලයේදී සර්වාකාරයෙන්ම රාග ద్వේෂ මෝහ ප්‍රහීන කළා භග්ග රාගෝ භග්ග දෝෂෝ භග්ග මෝහෝ භග්න කළා කියලා කිව්වේ උන්වහන්සේ රාග දේශ මොහ ප්‍රහීන කළා සකල ක්ලේශයන් ප්‍රහීන කළ උත්තමේකට හිතලවත් වැරදි කාය වාක් මනෝ කර්ම සිදු කරන්න පුළුවන් කමක් නැහැ එහෙනම් තථාගතයන් වහන්සේගේ තුල එවැනි වැරදියයි සම්මත කායවාක් මනෝ කර්ම සිද්ධ වෙනවයි කියලා කියන්න පුළුවන් දෙයක් පුළුවන්කමක් නැහැ. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ කොසල් රජතුමාට ඒ වෙලාවේ සඳහන් කරනවා. එතකොට මෙතනදී කොසල් රජතුමා නැවත විමසනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ නුවණැති මහණ බමුණන් විසින් නිග්‍රහ කළ යුතුය කායික සමාචාරයක් ඇත්නම් ඒ කායික සමාචාරය කුමක්ද කියලා අහනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යම් කාය සමාචාරයක් අකුසල සහගත නම් ආන්ගේ අකුසල සහගත කාය සමාචාරයේ තමයි නුවණැති මහන බමුණන් විසින් නිග්‍රහ කරන්නේ. එතකොට ඒක නැවත විමසනවා කොසල් රජතුමා ස්වාමීනි අකුසල සමාචාරය නම් කුමක්ද? දැන් නුවණැති මහාන බමුණන් විසින් නිග්‍රහ කළ යුතු කාය සමාචාරයක් ඇතනම් ඒ කාය සමාචාරය කුමක්ද කියලා අහනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මහරජ යම් කාය සමාචාරයක් අකුසල සහගත නම් ආන්ගේ අකුසල සහගතයේ තමයි නුවණැති මහාන බමුණන් නිග්‍රහ කරන්නේ. එතකොට දැන් ඉස්සර වෙලාම අපි තේරුම් ගන්න ඕන අකුසල කියලා කියන්නේ මොකක්ද? යමක් ලෝභ, ද්වේෂ, මෝහ මූලික කරගත්ත දෙයක් නම් ලෝභය කියලා කිව්වේ ඇලීම, ද්වේෂය කියලා කිව්වේ ගැටීම, මෝහය කියලා කිව්වේ මුලා වීම. මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගත්ත යම් ක්‍රියාවක් ඇත්නම් ඒවට කියනවා අකුසල ක්‍රියා. එතකොට මෙතනදී යම් අකුසල යම් කාය සමාචාරයක් අකුසල්ද අන්න ඒව තමයි නුවණැති මහාන බමුණන් විසින් නිග්‍රහ කරන්නේ කියලා කියනවා. එතකොට නැවත කොසල් රජතුමා අහනවා ස්වාමීනි අකුසල සමාචාරය නම් කුමක්ද? එතකොට නැවත ආනන්දයන් වහන්සේ උත්තර දෙනවා යම් කාය සමාචාරයක් වැරදි සහගත නම් ආන් ඒවට තමයි අකුසල සමාචාරය මේ ඒකාය සමාචාර තමයි අකුසල සහගත කියලා කියනවා. ඒ වගේම ඊළඟට මේ කොසල් රජතුමා විමසනවා ස්වාමීනි වැරදි සහගත කාය සමාචාරයේ කුමක්ද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත උත්තර දෙනවා යම් කාය සමාචාරයක් දුක් සහගතද ආන්ගේ දුක්ඛාගත කාය සමාචාරය තමයි වැරදි කාය සමාචාරය බවට පත් වෙන්නේ. එතකොට රජතුමා නැවත විමසනවා ස්වාමීනි දුක් සහගත කාය සමාචාරය කියන්නේ මොකක්ද? දුක් සහගත කාය සමාචාරය කියලා කියන්නේ යම් කාය සමාචාරයක් දුක් විපාක ඇති කරනවා නම් ආන් ඒ දුක් විපාක ඇති කරන කාය සමාචාරය තමයි දුක් සහගත කාය සමාචාරය කියලා කියන්නේ. එතකොට ඔන්න හොඳට තේරුම් ගන්න ඕන පළවෙනි එක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා යම් කාය සමාචාරයක් අකුසල් වේද ආන් ඒ අකුසල කාය සමාචාරය තමයි නුවණැති මහාන බමුණන් විසින් නිග්‍රහ කරන්නේ. එතකොට කොසල රජතුමා අහනවා ස්වාමීනි අකුසල සමාචාරය කියන්නේ මොකද්ද? යම් කාය සමාචාරයක්, ඒ කියන්නේ යම් කායික ක්‍රියාවක්, කාය සමාචාරයක් කියලා කියන්නේ කායික ක්‍රියාවක්. යම් කායික ක්‍රියාවක් වැරදි සහගතද, ආගේ වැරදි සහගත ක්‍රියාව තමයි අකුසල සහගත වෙන්නේ. එතකොට අහනවා වැරදි සහගත ක්‍රියාවක් කියන්නේ මොකක්ද? එතකොට යම් කායික ක්‍රියාවක් දුක් සහගත නම් ආන්ගේ දුක් සහගත දේ තමයි වැරදි සහගත වෙන්නේ. ඊළඟට අහනවා දුක් සහගත ක්‍රියාව කියන්නේ මොකක්ද? දුක් සහගත ක්‍රියාව කියලා කියන්නේ දුක් විපාක ඇති කරවන්න සුළු දුක් විපාක ඇති කරන යම් ක්‍රියාවක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ දුක් සහගත කාය සමාචාරය කියලා කියන්නේ. ඊළඟට මේ කොසල් රජතුමා අහනවා ඒ දුක් විපාක ඇති කරන කාය සමාචාරය කුමක්ද? අන්න එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මහරජ යම් කාය සමාචාරයක් තමනුත් පෙළනවා නම් ඒ වගේම අනුනුත් පෙළනවා නම් තමාත් අනුනුත් දෙපැත්ත ඇත්තම පෙළනවා නම් ඔහුගේ අකුසල ධර්මිය වැඩෙනවයි කියනවා. කුසල ධර්මිය පිරිනවයි කියනවා. අන්න කරුණු පහක් තියෙනවා. මොකක්ද? තමනුත් යම් කාය සමාචාරයක් හේතු කොටගෙන තමනුත් පෙළෙනවා නම් ඒ කියන්නේ තමනුත් දුකටපත් වෙනවා නම් අනුනුත් පෙළෙනවා නම් ඒ කියන්නේ අනිත් අය දුකටපත් වෙනවා නම් තුන්වෙනි එක තමනුත් අනුනුත් දෙපක්ෂයේම දුකටපත් වෙනවා නම් ඒ වගේම ඔහුගේ අකුසලය වැඩෙනවා. ඒ වගේම ඔහුගේ කුසලය පිරිහෙනවා. අන්න ඒවා තමයි වැරදි සහගත කාය සමාචාරයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ඥානවන්ත නුවණ නුවණ ඇති මහාන බමුණන් විසින් නිග්‍රහ කරන කාය සමාචාරය කියලා කියන්නේ ඒවා. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් එක්ක ගත්තොත් දැන් කාය සමාචාර කාය සමාචාර කියලා කියන මොනවාද කාය සමාචාර? කාය සමාචාරය කියලා කියන්නේ මේ කය භාවිතා කරලා කරන දේවල්. එතකොට අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අකුසල සහගත කාය සමාචාර තුනක් අපිට සාමාන්‍යයෙන් පෙන්눔 කරන්න පුළුවන්. මොනවාද? දැන් අපට ගිහි විනයට අනුව අපි රකින නিত্য සීලය තමයි පංචශීලය. පංචශීලයේ කය භාවිතා කොට ඛණ්ඩණය වෙන අකුසල සමාචාර තුනක් පෙන්වනවා. මොනවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය. දැන් මේ ශික්ෂාපද ඛණ්ඩණය වෙන විදිහත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් ප්‍රාණඝාත කරනවා. කෙනෙක් ප්‍රාණඝාත කරනකොට ඒක මුලින්ම බලන්න ඕනේ ඒ කරන ප්‍රාණඝාතය Tamanට අනර්ථයක්. ප්‍රාණඝාතය කරනකොටම දැන් අපි තේරුම් ගන්න ඕන මෙතනදී මුලින්ම අකුසලය කුසලය කියන එක. ප්‍රාණඝාතයක් කරන්න බෑ කිසිම කෙනෙකුට මෛත්‍රී සහගතව. ප්‍රාණඝාතයක් කරනකොට අනිවාර්යෙන්ම එතන ද්වේෂය මුල් වෙනවාමයි. එතකොට ද්වේෂය මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඒක Tamanට අනර්ථකාරී. එතකොට අන්න තමා පෙලීමට හේතු වෙන දෙයක් ප්‍රාණඝාතය කියලා කියන්නේ. ඒ වගේම තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ අනුන් පෙලීමට හේතු වෙන දෙයක්. මොකද මේ ප්‍රාණඝාතයට ලක් වෙන කෙනාට ඒක ඒකාන්තයෙන්ම දුකක්. දැන් මේ පින්වත් පිටිස කල්පනා කරන්න තමන්ගේ පිටිපස්සේ කවුරු හරි කෙනෙක් කඩුවක් අමෝරාගෙන පැන්නුවොත් මොකද කරන්නේ? තමන් තමන්ගේ දිවි බේරගන්න දුවනවා. ඒ දුහන්නේ ඇයි? කඩුවකින් මේ ශරීරයට පහරක් වැදුනොත් තමන්ට විඳින්න වෙන දුක් වේදනාව තමන්ට අත්වෙන ඉරණම තමන් දන්න නිසා තමන් ඒ වේදනාවට අකමැති. ඒ වගේම තමයි තමන් පොල්ලක් අරගෙන තිරිසන් සතෙකුට පැන්නුවොත් ඒ සතත් දුහනවනේ. එතකොට නුවණින් අඩු වුණත් ඒ සතාටත් ශාරීරික දුක් වේදනාව කියන එක දැනෙනවා. ඒ සතත් ශාරීරික දුක් වේදනාවට අකමැති. ඒ නිසා තමයි දුහන්නේ. එතකොට මහා ලොකු සතෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. Taman ළඟට එන කැරපොත්තෙකුරුණත් සෙරප්පුවක් අරගෙන පොඩ්ඩක් ශබ්දයෙන් බිමට පහර දෙනකොට ඒ සතාපර්ශ පන්නනකොට උදුවනවා. ඌට මහා ලොකු ඥානයක් නැති වුණාට තමන්ගේ ශාරීරික දුක් වේදනාවෙන් ගැලවිය යුතුයි කියන හැඟීම වේගයේ ඒ සතාට එනවා. ඒ නිසා තමයි ඒ සතා දුවන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් ඒ ප්‍රාණඝාතයේ හේතු කොටගෙන තමනුත් පෙළනවා ඒ වගේ මේ ප්‍රාණඝාතයට හේතු වෙන කෙනත් පෙළනවා ඒ වගේම තමයි තමාත් අනුනුත් දෙපැත්තම පෙළනවා. තමනුත් දුකටපත් වෙනවා අනුනුත් දුකටපත් වෙනවා කියන මේ කාරණේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔහුගේ අකුස් මේ අකුසලයන් වැඩෙනවා. ඒ කියන්නේ අකුසලයන් වැඩෙනවා කිව්වේ ඒ ප්‍රාණඝාතය කරන්න තමන් පෙළමෙනකොට තමන්ගේ තුල තියෙන ද්වේෂය වැඩි වෙනවා. ප්‍රාණඝාතය කළොත් ඔහුට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔහුගේ තුල තියෙන කුසල් පිරිහෙනවා. මෛත්‍රී සංකල්ප සියල්ලම මේ විනාශ වෙනවා. ඒ වගේම තමයි හොරකම් කරනකොට. හොරකම කියලා කියන්නේ තමන්ට තමන් පෙළෙන දෙයක්, තමන්ට අනර්ථකාරී දෙයක්. දැන් සාමාන්‍ය ලෝකයෙන් නම් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හොරකමක් කරනකොට දැන් අපි හිතමු වත්තකට පැනලා හොරෙන් පොල් ටිකක් කඩා ගන්නවා. එතකොට දැන් ඒක තමන්ට ලාභයක් නේ කියලා කෙනෙක් දකින්න පුළුවන්. එතකොට ඒ අපි දකින්නේ මේ සාමාන්‍ය ජීවිතය අපි ජීවත් වෙන විදිහටනේ. නමුත් හොරකම කියලා කියන්නේ තමන්ව ඊළඟ ජීවිතේ අපායට ගෙනියන්න සමත් අකුසලයක්. මොකද මේ පින්නතුන් තේරුම් ගන්න ඕන දස අකුසලය දස අකුසලයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්මපත විදිහට. කර්මපත කියලා කියන්නේ මොනවාද? කර්මපත කියලා කියන්නේ දස අකුසලයට අයිති යම් අකුසල කර්මයක් අපි අතින් වුණොත් මරණින් මතු නිරයට ගෙනියන්න සමත් අකුසලයකට කියනවා කර්මපතයක් කියලා. එතකොට කල්පනා කරන්න අපි හිතනවා ඊළඟ ජීවිතේ නිරයට යන්න නම් මහ විශාල ප්‍රාණඝාතයක්ම කරන්න ඕන. නෑ පින්වත්නි. හොරකමක් කරලා තියෙනවා නම් ඇල්පෙනිත් එක තරමක දෙයක් හරි හොරකම් කරලා තියෙනවා නම් ඒක ඇති අපි ඊළඟ ජීවිතේ අපායට අරගෙන යන්න. දැන් මේ පින්නතුන්ට පුළුවන් නම් හොයාගෙන පරිශීලනය කරන්න പ്രേතවත්තු කියන ග්‍රන්ථය ඒ പ്രേතවත්තු කියන ග්‍රන්ථයේ තියෙන සමහර പ്രേතයෝ අපාගාමී වෙලා තියෙන මේ සුළු වැරදි වලට එතන එක പ്രേත වස්තුවක් තියෙනවා අම්බ සක්කර කියලා പ്രേත වස්තුවක්. ඒ අම්බ සක්කර කියන പ്രേත වස්තුවේ අම්බ සක්කර කියලා කියන්නේ රජ කෙනෙක්. ඒ රජ්ජුරුව දකිනවා പ്രേතෙක් මේ പ്രേතයා නිර්වස්රයි. එතකොට ඒ රජ්ජුරුව මේ ප්‍රේතයා දකිනවා නිර්වස්ත්‍ර ප්‍රේතයා. අහනවා ඔබ මෙහෙම නිර්වස්ත්‍ර වෙලා പ്രേත ලෝකෙ ඉපදෙන්න හේතුව මොකද්ද? ඉතින් ඊටාම කෙටියෙන් මේ කාරණේ කියන්නේ උදාහරණයක් අවශ්‍ය නිසා එතකොට මේ പ്രേතයා කියන රජතුමනි මම පෙර භවයේ මිනිස්සෙක්. මීට කලින් භවයේ මම මිනිස්සෙක්. මම කරපු අකුසලය තමයි මම මගේ මිත්‍රයොත් එක්ක පැම් පහසුවට. ඒ කියන්නේ නාන්න ගියා වැවකට. මම කලින් නාලා ගොඩට ආවා. මම විනෝදයට ඒක මෙන්න මේ විදිහටම තියෙනවා ග්‍රන්ථයේ දුෂ්ට හිතකින් නෙවෙයි කවට පිනිස කවට පිනිස කියලා කියන්නේ විහිළුවට දුෂ්ට හිතකින් නෙවෙයි කියන. ඒ කියන්නේ හොරකම් කරන අදහසින් නෙවෙයි. විහිළුවට తాවකාලිකව මගේ යාළුවන්ගේ වස්ත්‍ර, ඒ කියන්නේ නාලා ගොඩට ඇවිල්ලා ඇඳගන්න තියෙන වස්ත්‍ර මම తాවකාලිකව හැංගුවා. විහිළුවට මේ විහිළුවක් කරලා තියෙන්නේ. නමුත් මගේ යාළුවෝ සුළු මොහොතකට හරි පීඩාවටපත් වෙච්ච නිසා බයටපත් වෙච්ච නිසා ඒකේ විපාකයක් හැටියට මම මේ ආත්මභාවයේ പ്രേත ලෝකයක ඉපදිලා නිර්වස්ත්‍ර වෙලා ඉපදුනා. එතකොට අන්න අපි හිතන්න ඕන දේවල් තියෙනවා. මේ සමහර තැන්වලදී අපි කල්පනා කරන ඔය ඉඳලා හිටලා මේ පුංචි පාපයක් වුණාට එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා අපි සමහරක් කල්පනා කරනවා. නමුත් කරන පාපේ සුළු උනත් එහි විපාකය අපිට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක අපිට ඒ පාපේ පුංචි වුණාට ඒ පාපය ලොකුද පුංචිද කියන එක තීරණය වෙන්නේ පින්වත්නි ක්‍රියාව අනුව නෙමෙයි චේතනාව අනුවයි. දැන් මේ පින්නතොන් හිතනද මේ මහ මුහුදේ යාත්‍රා කරන නැවක් තියෙනවා. මහ මුහුදේ යන නැවක් තියෙනවා මහ විශාල නැවක්. අපි හිතමු අඩි 100ක් දිග පළල තියෙන නැවක් කියලා. මේ අඩි 100ක් දිග පල්ල තියෙන නැවක් කියපුවම මහා විශාලයි මහා මුහුදේ. එතකොට අඩි 100ක් දිග පල්ල තියෙන නැවක් වුණත් ගිලෙන්න මහා ලොකු අඩි 10ක 15ක තරම් සිදුරක් ඕනේ නැහනේ. ඉදිකටු මලක තරම් පුංචි සිදුරක් වුණත් ඒ නැවේ තියෙනවා නම් ඒ සිදුර වුණත් ඇති ඒ නැව මහා සාගරයේ ගිලෙන්න. වතුර ටික ටික ටික ටික කාන්දු වෙලා මොකද වෙන්නේ? අර අඩි 100ක් දිග පල්ල නැවක් වුණත් ඉදිකටු මලක තරම් පුංචි සිදුරෙන් වතුර ඈත් මේ ඇතුල් වෙලා කාන්දු වෙලා ඒ නැව ගිල ගන්නවා. ආන් ඒ වගේ අපි දන්නේම නැතුව අපේ ළඟ තියෙන අපි පුංචි කියලා අපි ගණන් ගන්නේ නැතිව අකුසලයක් වෙන්න පුළුවන් අපිව සතර පායට ඇදගෙන යන්නේ. ඒ නිසා මෙන්න මේ සූත්‍රයට අනුව අපි තේරුම් ගන්න ඕන යම් අකුසලයයි සම්මත කාය සමාචාරයක් තියෙනවා නම් ඒ කාය සමාචාර වලින් අපි නිදහස් වෙන්න ඕන. එතකොට අන්න එවැනි වූ කාය සමාචාර තමයි ඥානවන්ත සත්පුරුෂයන් විසින් නිග්‍රහ කරලා පෙන්වන්නේ. ඒ වගේම කොසල් රජතුමා ඊළඟට විමසනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ නුවණැති මහණ බමුණන් විසින් නිග්‍රහ කළ යුතු වාක් සමාචාර කුමක්ද? දැන් එතකොට ඉස්සල් ඇහුවා නුවණැති මහණ බමුණන් විසින් නිග්‍රහ කළ කාය සමාචාර මොනවද කියලා. එතකොට මේ කාය සමාචාර ගැන අපි සාකච්ඡා කළා. ඉතින් කාල වේලා ඉක්ම යන නිසා මේ සූත්‍ර දේශනාවම අපේ සාකච්ඡා කළනු කළ යුතු නිසා අපි ඊළඟ කාරණයට ඉක්මනින් අවතීර්ණය වෙනවා. ඊළඟට ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහනවා නුවණැති මහණ බමුණන් විසින් නිග්‍රහ කළ යුතු වාක් සමාචාර මොනවාද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පෙර වගේම උත්තර දෙනවා යම් වාක් සමාචාරයක් අකුසල් වේනම් ආන්ගේ අකුසල් සහගත වාක් සමාචාරයේ තමයි නිග්‍රහ කළ යුතු මහාන බමුණන් විසින් නිග්‍රහ කළ යුතු වාක් සමාචාර. එතකොට අහනවා ස්වාමීනි ඒ අකුසල සහගත වාක් සමාචාරය කියලා කියන්නේ මොකක්ද? එතකොට කියනවා යම් වාක් සමාචාරයක් වැරදි සහගත නම් එයයි. එතකොට වැරදි සහගත වාක් සමාචාරය කියන්නේ මොකක්ද? යම් වාක් සමාචාරයක් දුක් සහගත නම් එයයි. එතකොට දුක් සහගත වාක් සමාචාරය කුමක්ද කියලා අහනවා. යම් වාක් සමාචාරයක් දුක් විපාක ඇති කරනවා නම් එයයි කිව්වා. එතකොට දුක් විපාක ඇති කරන වාක් සමාචාරය කුමක්ද කියලා අහනවා. එතකොට මෙතෙන්දිත් නැවත විස්තර කරනවා මහරජතුමනි යම් වාක් සමාචාරයක් තමනුත් පෙළනවා නම් අනුනුත් පෙළනවා නම් තමනුත් අනුනුත් දෙපැත්තම පෙළෙනවා නම් අකුසලයේ වැඩෙනවා නම් කුසලයේ පිරිහෙනවා නම් අන්න ඒ වාක් සමාචාරයේ තමයි නිග්‍රහ කළ යුතු වාක් සමාචාරයේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි එතෙන්දි තේරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දස අකුසලයේම වැළකී යුතු වාක් සමාචාර හතරක් පෙන්වනවා. මොනවාද? බොරුව, කේලම හිස් වචනය පරුස වචනය මෙන්න මේ හතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නොකල යුතු විශේෂයෙන්ම වැලකී යුතු වාක් සමාචාර හතරක් එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරමු බොරුව බොරුව කියලා කියන්නේ තමන් පෙළෙන දෙයක් එතකොට බුදුරජාණන් වහන්සේ දස අකුසලයේ බොරුව කියලා කියන්නේ කර්මපතයක් විදිහට තමයි දේශනා කළේ. ඒ කියන්නේ බොරුව කියලා කියන්නේ අපාගාමී අකුසලයක්. ඔන්න දැන් සමහර අය මේ සමාජයේ කියනවානේ බොරු කියන්නේ නැතුව ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් එකෝ ඉඳලා හිටලා විහිළුවකට වගේ බොරුවක් කිව්වට කමක් නැහැ කියලා සමහර අය කියනවා. නමුත් දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ මේ සූත්‍රය මේ පින්නතුන් මේ දේශනා මාලාවෙම ශ්‍රවණය කරන්නට ඇති අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා බොරු කියනවා නම් කෙනෙක් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් බොරු කියන්නේ ලැජ්ජා නැත්තම් ඒ කෙනාට කරන්න බැරි පාපයක් නෑ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව තැනක දේශනා කරනවා ආනන්තරීය පාප කර්ම වලට පස්සේ පණවන්න පුළුවන් නම් තව පාපයක් මේ බොරුවයි පණවන්නේ කියනවා. ඒ වගේම තමයි බෝසතාණන් වහන්සේ විවරණ ගත්තයින් පස්සේ නියත විවරණ ගත්තයින් පස්සේ උන්වහන්සේ සසර ගමන එනකොට නොඑක් නොඑක් අකුසල කර්ම වෙලා තියෙනවා ප්‍රාණඝාත පවා වෙලා තියෙනවා නමුත් උන්වහන්සේ එක තැනක ඇප වෙලා සඳහන් කරනවා මේ සංසාර ගමන එනකොට නියත විවරණ ගත්තයින් පස්සේ මගේ අතින් බෝධිසත්ව කාලයේදීවත් කැඩිච්ච නැති පාපය තමයි කියනවා මම බොරුවක් කිව්වේ නැහැ කියනවා ප්‍රාණඝාත කළත් ඒක පිළිගත්තා. සැඟෙව්වේ නැහැ. බොරුව කියන එක කඩාගත්තේ නැහැ කියනවා. මොකද බොරුව කියන එක ඒ තරම් ඒ තරම් පහත් දෙයක් ඒ වගේම විශාල වරදක් හැටියට භාග්‍යතුන් වහන්සේ පනවනවා. නමුත් අපි මේ බොරුවට දීලා තියෙන තැන මොකක්ද? බොරුව කියලා කියන්නේ පුංචි දෙයක් කියලා අපි සලකනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ විශාල වශයෙන් ගර්හා කරපු දෙයක් මේ බොරුව කියලා කියන්නේ. එතකොට බොරුව කියන එක Tamanට අනර්ථකාරී දෙයක්. Taman පෙළෙන දෙයක්. ඒ වගේම තමයි බොරුව කියලා කියන්නේ අනුනුත් පෙළෙන දෙයක්. බොරුව කියලා කියන්නේ තමනුත් අනුනුත් දෙපැත්තම පෙළෙන දෙයක්. ඒ වගේම බොරුවත් එක්ක කවදාකවත් අකුසලයේ පිරෙන්නේ නැහැ. අකුසලයේ වැඩෙනවා. පිරෙන්නේ කුසලයේමයි. එතකොට එහෙනම් අන්න කල්පනා කරන්න ඕන යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒක Taman තුල තියෙන වැරදි වාක් සමාචාරයක්. ඒ වගේම තමයි කේලම හිස් වචනේ පරුස වචනය. ඒ වගේම ඊළඟට ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ නුවණැති මහණ බමුණන් විසින් නිග්‍රහ කළ යුතු මනෝ සමාචාරය නම් කුමක්ද? එතකොට යම් මනෝ සමාචාරයක් අකුසල සහගතද යම් මනෝ සමාචාරයක් අකුසල සහගතයි කියලා කියන්නේ වැරදි සහගත නම් ඒ වගේම වැරදි සහගතයි කියලා කියන්නේ දුක් සහගතයි නම් දුක් සහගතයි කියලා කියන්නේ අනාගතයේ දුක් විපාක ඇති කරනවා නම් දුක් විපාක ඇති කරනවා කියලා කියන්නේ යමක් මෙනෙහි කරනකොට එය තමන්ටත් අනර්ථකාරී නම් අනුන්ටත් අනර්ථකාරී නම් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම අනර්ථකාරී නම් ඒ වගේම තමයි අකුසලයේ වැඩෙනවා නම් කුසලයේ පිරිනවනවා නම් ආන් එවැනි මනෝ සමාචාර නුවණැති මහාන බමුණන් විසින් නිග්‍රහ කරන දේවල් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද එවැනි මනෝ සමාචාර අවිද්‍යා අවිද්‍යා කියලා කිව්වේ අන් වස්තුන් කෙරෙහි තමන්ගේ හිතේ ඇතිවෙන ලෝභය ව්‍යාපාද ව්‍යාපාද කියලා කිව්වේ හිතේ ඇතිවෙන ද්වේෂය එවැගේම මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටික අදහස් කියන මෙන්න මේ වැරදි තුනෙන් එකක් හරි කෙනෙක්ගේ චිත්තසංතානය තුල හටගන්නවා නම් අන්න ඒවා තමයි වැරදි සාගත මනෝ සමාචාර. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා මේ දේශනාවේ ඉතිරි කොටස බොහොම කෙටියෙන් සඳහන් කරනවා. ඊළඟට කොසල් රජතුමා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ මේ ලෝකයේ නුවණැති මහාන බමුණන් විසින් වර්ණනා කරන කාය සමාචාර තියනවාද වර්ණනා කරන වාක් සමාචාර තියනවාද වර්ණනා කරන මනෝ සමාචාර තියනවාද එතකොට යම් කාය සමාචාරයක් යම් වාක් සමාචාරයක් යම් මනෝ සමාචාරයක් කුසල සහගත නම් ඒ වගේම එය නිවැරදි දෙයක් නම් ඒ වගේම සත්‍යයන්ට සැප විපාක ඇති කරනවා නම් අන්න එවැනි දේවල් එවැනි කාය වාක් මනෝ සමාචාර ඥානවන්ත නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් විසින් වර්ණනා කරන දේවල් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි මෙතනදී එක උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් ප්‍රාණඝාත කරනවා වෙනුවට මෛත්‍රී කරනවා නම් අන්න ඒක Tamanටත් අර්ථවත්. අනුන්ටත් අර්ථවත්. Tamanටත් අනුන්ටත් දෙපැත්තටම අර්ථයක්. ඒ වගේම තමයි ඒක කුසලයක්. ඒ වගේම තමයි ඒක අනාගතයේ සැප විපාක ලැබෙන දෙයක්. එතකොට එබඳු කාය වාක් මනෝ සමාචාර ඇත්නම් අන්න එව එබඳු කාය වාක් මනෝ සමාචාර තමයි කියනවා මේ ලෝකේ නුවණැතේ ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් වර්ණනා කරන්නේ. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕනේ කොසල් මහරජතුමාට ඇතිවෙච්ච මේ ප්‍රශ්නය තමයි මේ ලෝකේ ඉන්න නොනැති සත්පුරුෂයන් විසින් ගර්හා කරන නිග්‍රහ කරන කාය වාක් මනෝ සමාචාර මොනවද කියන බවත් ඒ වගේම තමයි ඥානවන්ත නොනැති ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් විසින් වර්ණනා කරන කාය වාක් මනෝ සමාචාර මොනවද කියන බව මේ දේශනය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහරජ තථාගතවරු සියලුම කුසල ධර්මයන් සාක්ෂාත් කළ උතුමන්ය අකුසල ධර්මයන් ප්‍රහාණය කළ උතුමන්ය ඒ නිසා උන්වහන්සේලා කිසිම අයුරකින් කාය වාග් මනෝ ත්‍රිවිධ දුෂ්චරිතයක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේලා කාය වාක් මනෝ ත්‍රිවිධ කුසල සමාචාරයෙන් යුක්තයි කියලා කොසල් රජතුමාට මතක් කරනවා. එතනදී කොසල් රජතුමා බොහෝම ප්‍රීතියට සතුටටපත් වෙලා ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ කියපු කාරණේ කාන්තෙන් සත්‍යයක් ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ මේ කළ දේශනාවට මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට ඔබ වහන්සේට මම මේ හස්තියා වුණත් පුදනවා. ඒ විතරක් නෙවෙයි ඔබ වහන්සේට මම මේ අශ්වයා වුණත් පුදනවා. ඒ විතරක් නෙවෙයි ඔබ වහන්සේ යම් ගම්වරයක් කැමතිනම් ඒ ගම්වරයත් මම පුදනවා. නමුත් ඔබ වහන්සේට අකප නිසා ඒ දේවල් මට පුදන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ස්වාමීනි මම මේ පරිහරණය කරන දොළොස් රියන් අටරියන් දිගපළලින් යුතු බාහිත රටෙහි සාධන ලද මේ ඵලස පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරනවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මහරජ අවශ්‍ය නැත අපට තුන් සිවුර ප්‍රමාණවත්ය කියලා කියනවා. එතනදී ලස්සන උදාහරණයක් කියනවා ස්වාමීනි මේ අචිරවතී ගංගාව මහා වර්ෂාවෙන් ඉවුර වසාගෙන ජලය ගලාගෙන බසිනවා. ආන් ඒ වගේ ප්‍රීතියක් මගේ හිත තුල හටගයි ඔබ වහන්සේ මේ වස්ත්‍රය පිළි අරගෙන සිවුරක් සකස් කරගත්තොත් ඒ නිසා මේ බාහිත රටෙහි නිපදවන ලද මේ වස්තය පිළිගන්න කියලා ආරාධනාවක් කරනවා. ඉන්පස්සේ වස්තය පිළිගන්නවා. අන්න අර බාහිත රටෙහි නිෂ්පාදනය කරපු ඒ වස්තය පිළිගත් අර්ථයෙන් තමයි මේ සූත්‍රයට බාහිතික සූත්‍රය කියන නම විවරණය වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ කාරණය දැනගෙන මේ කාරණය සනාත කරනවා එතකොට ශ්‍රාවක වාසිතයක් හැටියට තමයි ත්‍රිපිටකයේ තුලට මේ සූත්‍ර දේශනාව එකතු වෙන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් දේශනා කළ ඉතින් මේ සූත්‍රයට අනුව මේ පින්වත් පිරිස තමන්ගේ කාය වාක් මනෝ සමාචාරයේම සංවර කරගෙන මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධර්මපරයායක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි